ආයුබෝවන් අද අපි ඇත්තටම කිමිදෙන්න යන්නේ බොහොම සුවිශේෂී කතාවකට බෞද්ධ ත්‍රිපිටකයේ එන සේල සූත්‍රය වෙතටයි. ඔව් මේක හරිම වැදගත් සූත්‍රයක්. භාග්‍යවතුන් වහන්සේ අර අංගුත්තරාපාද ජනපදයේ ආපන කියන නගරයට වැඩම කරපු වෙලාවක තමයි මේක සිද්ධ වෙන්නේ. හ්ම්. උන්වහන්සේ එක්ක භික්ෂුන් වහන්සේලාත් විශාල පිරිසක් ඉන්නව නේද? ඔව් 1250ක් විතර. ඉතින් මේ සූත්‍ර තමයි අපේ මූලාශ්‍රය. මේ කතාවේ ප්‍රධාන චරිත කවුද? මං හිතන්නේ කේනිය කියලා තවුසෙක්. හරියටම හරි. කේනිය ජටාදර තවුසා සහ සේල කියන බොහොම ප්‍රඥාවන්ත බ්‍රාහමණයෙක්. එතකොට අපේ මේ ගැඹුරු විමසුමේ අරමුණ අරමුණ තමයි බුදුරජාණන් වහන්සේ සහ සීල බ්‍රාහමණය අතර හමුවීම, ඒ හමුවීමෙන් සීල බුදුගුණ හඳුනා ගන්න විදිහ, අන්තිමට සීලයි යාගේ ශිෂ්‍ය පිරිසයි බුදුසසුනට ඇතුළු වෙලා රහත් වෙන කතා පුවත විස්තරාත්මකව බලන එක. හරිම රසවත් වෙයි වගේ. අපි පටන් ගමු කේනිය තවුසාගේ කතාවෙන්. එයාට කොහොමද බුදුන් වහන්සේ ගැන ආරංචි වෙන්නේ? කේනියට අහන්න ලැබෙනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැන අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න ওই විදියට නව අරහාදි බුදුගුණ ගැන කීර්තිය පැතිරිලා තිබුණා. ඒක අහලා පැහැදෙනවා. ඔව් පැහැදිලා බුදුන් වහන්සේව හම්ද වෙන්න යනවා. ගිහින් ධර්මය අහනවා. ධර්මය අහලා තවත් පැහැදෙනවා. ඉතින් එතනින් නතර වෙන්නේ නෑ නේද? නෑ. එයා කෙලින්ම පහුදාට දානයකට ආරාධනා කරනවා බුදුන් වහන්සේටයි අර භික්ෂුන් වහන්සේලා 1250ටමයි. 1250ක් ලොකු පිරිසක් බුදුන් වහන්සේ එකපාරම එක බාර ගත්තද? නෑ. මුලින්ම බුදුන් වහන්සේ පොඩ්ඩක් කල්පනා කරනවා මේ සංඝයාගේ විශාලත්වය ගැනයි. තේනිය තවුසාට බ්‍රාහ්මණයන් අතර තියෙන පිළිගැනීමත් එක්ක මේක කරන්න පුළුවන්ද කියලායි බලනවා. ඒත් කේනිය ලේසියෙන් අතහරින්නේ නෑ වගේ. කොහෙත්ම නෑ. එයා තුන් පාරක්ම බොහොම ඕනෑකමින් ඉල්ලනෝ අන්තිමට බුදුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඒ ආරාධනාව බාර ගන්නවා. හරි. දැන් ඉතින් කේනියල තියෙන මේ මහා දාණය සූදානම් කරන්න. ඔව්. එයා තනියම නෙමෙයි. තමන්ගේ යාළුවෝ නෑදී ඔක්කොම එකතු කරගන්නවා. ශ්‍රමයෙන් උදව් ඉල්ලනවා. ඒ කියන්නේ ප්‍රජාවම එකතු වෙලා කරන වැඩක්. හරියටම කට්ටිය එකතු වෙලා ගිනි උදුන් කපනවා, ලිප් පඳිනවා, දර පලනවා, භාජන හෝදනවා, ආසන පනවනවා. කේනිය තවුසාම තමයි මණ්ඩපය ලෑස්ති කරන්නේ. මේ ඔක්කොම සූදානම සිද්ධ වෙන අතර තමයි අර අනිත් ප්‍රධාන චරිතය සේල බ්‍රාහ්මණයා ඉන්නේ. ඔව්. සේල බ්‍රාහ්මණයා එයාගේ ශිෂ්‍යෝ 300ක් එක්ක කේනියගේ ආශ්‍රමයට එනවා. සේල කියන්නේ කවුද? එයාගේ පසුබිම මොකක්ද? සේල කියන්නේ ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ උගත් බ්‍රාහමණෙක්. ත්‍රිවේදය සම්පූර්ණයෙන්ම දන්නවා. ඊට අමතරව ඉතිහාසය, පද, ව්‍යාකරණය, ලෝකායත ශාස්ත්‍රය අර මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයත් යා දන්නව නේද? ඒක වැදගත් වෙනවා පස්සේ. අනිවාර්යෙන්ද. මහා පුරුෂ ලක්ෂණ 32 ගැන එයාට ගැඹුරු දැනුමක් තියෙනවා. එයා ශිෂ්‍යෝ 300කට වේද මන්ත්‍ර උගන්වන ගුරුවරයෙක්. ඉතින් මේ උගත් බ්‍රාහ්මණයා එනකොට දකින්නේ මහා පරිමාණ සූදානමක්? ඔව්. දැකලා පුදුම වෙනවා. කිලින්බ කේනියගෙන් අහනවා මේ මොකද්ද? ආවාහයක්ද විවාහයක්ද නැත්නම් මහා යාගයක්වත් පවත්වනවද? රටේ රජුරවන්ටවත් යන්න චුවවද කියලා? කීනි මොකද්ද කියන්නේ? කීනි කියනෝ නෑ නෑ මේවා මුකුත් නෙවෙයි. අර ශ්‍රවණ ගෞතමයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් පිළියෙල කරනවා කියලා ආයමත් බුදුගුණ ටිකක් වර්ණනා කරනවා. ඔන්න ඔතනදි තමයි සීලගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමු වෙන්නේ. හරියටම. එයා අහනවා ඔබ කිව්වේ බුද්ධ කියලාද කියලා. එකපාරක් නෙවෙයි තුන් පාරක්ම අහනවා. කේනියත් "ඕ මම කිව්වේ බුද්ධ කියලාම තමයි" කියලා තහවුරු කරනවා. ඒ බුද්ධ කියන වචනය සීලට කොහොමද බලපාන්නේ? ඒක ඇහෙනකොටම යාගේ ඔළුවට එන්නේ Taman වේද ග්‍රන්ථවලින් ඉගෙනගත්ත අර මහාපුරුෂ ලක්ෂණ 32. යා දන්නවා ඒ ලක්ෂණ තියෙන මහාපුරුෂයෙකුට තියෙන ගති දෙකයි. එක්ක ගිහි ගෙදර හිටියොත් මුළු ලෝකයම පාලනය කරන සක්විත රාජ කෙනෙක් වෙනවා. අර සප්තරත්නය දහසක් පුතුන් දනුමුගුරු නැති ධර්ම රාජ්‍ය ඒ ඔක්කොම එක. ඔව්. නැත්තම් පැවිදි වුණොත් ලෝකෝත්තර වූ අරහත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේක ඒ කාලේ තිබුණු විශ්වාසයක්. ඉතින් සේලට දැන් දැනගන්න ඕන වෙනවා. ඔව්. එයාට දැනගන්න ඕන වෙනවා මේ කියන බුදුන් වහන්සේ දැන් කොහෙද ඉන්නේ කියලා. කෙලින්ම කේනියගෙන් අහල්වා. ඊට පස්සේ කේනිය තන කිව්වම සේල තමන්ගේ ශිෂ්‍යෝ 300ත් එක්ක බුදුන් වහන්සේව හම්බ වෙන්න පිටත් වෙනවා. යන ගමන් ශිෂ්‍යයන්ට උපදේශකුත් දෙනව නේද? දෙනවා. කියනවා හරීම නිශ්ශබ්දව. සද්දබද්ද නැතුව හෙමින් යන්න. මම බුදුන් වහන්සේක කතා කරනකොට කවුරුවත් අතුරු කතා දාන්න එපා. කියලා බුදුන් වහන්සේව හුදකලා සිංහේකට උපමා කරනවා එතනදී. හරිම ගෞරවයෙන් තමයි යන්නේ. ඔව්. ගිහින් බුදුන් වහන්සේක පිළිසඳර කතා ටිකක් කරලා එකත් පස්ව වාඩි වෙනෝ වාඩි වෙලා සේල කරන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිහා බලලා අර මහා පුරුෂ ලක්ෂණ 32 තියරවද කියලා විමසන එක. එයාට පේනවද ඒ ලක්ෂණ? ගොඩක් ලක්ෂණ යාට පේනවා තහවුරු කරගන්න පුළුවන් වෙනවා. ඒත් දෙකක් ගැන යාට සැකයක් මතුවෙලවා. කෝසෝ හිත වත්තගුහ්‍ය කියන ලක්ෂණයයි පහුත ජීවහතා කියන ලක්ෂණයයි. මේවා එළියට පේන්නේව නෙවෙයිනේ. හ්ම්. යන්නේ සංගුණ පුරුෂ නිමෙත්ත සහ දිගු දිව. හරියටම ඒ දෙක ගැන එයා කල්පනා කර කර ඉන්නකොට බුදුවහන්සේ ඒක දන්නවා. ඔව්. භාග්‍යවතුන් වහන්සේ සේලගේ සිතේ තියෙන සැකය දිවේසිම්ම වගේ දැනගන්නවා. දැනගෙන 이르දි ප්‍රාතිහාරයක් පහනවා. මොකද්ද ප්‍රාතිහාරය? අර සැක සහිත ලක්ෂණ දෙක සේලට පේන සලස්සනවා. කෝසෝහිත වත්ත ගුහ්‍ය ලක්ෂණයත් තමන්ගේ දිවේලියට දාලා කන්පෙති දෙකයි නළල තලයයි ස්පර්ශ කරලා පහුත ජීවහත ලක්ෂණයත් පෙන්වනවා. ඒක දැක්කම ඉතින් සේලට තවත් සැකයක් තියෙන විදියක් නෑ නේද? කිසිම සැකයක් නෑ. එයාට 100%ක් තහවුරු වෙනවා භාග්‍යවතුන් වහන්සේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සම්පූර්ණයි කියලා. හැබැයි එතන කතාව ඉවර වෙන්නේ නැහැ. එයාට තව නියක් තහවුරු කරගන්න ඕන වෙනවා. ඔව්. ලක්ෂණ සම්පූර්ණ වුණාට මේ ඇත්තකම බුදු කෙනෙක්ද කියන අදහස තව පොඩ්ඩක් තියෙනවා. එදකොට යාද මතක් වෙනවා ඉස්සර කාලේ හිටපු බ්‍රාහමණයෝ කියලා තියෙන දෙයක්. ඒ මොකද්ද? ඒ තමයි බුදුවරුන්ගේ ගුණ වර්ණනා කරනකොට උන්වහන්සේලා තමන් බුද්ධ කියලා ප්‍රකාශ කරනවා කියන එක. ආ, ඒ කියන්නේ තමන්ගේ බුද්ධත්වයේ තහවුරු කරන ගුණ වර්ණනා කළාම. ඕ, ඒ නිසා සේල හිතනන ඔබ දැන් උන්වහන්සේගේ රූපකාය වර්ණනා කරන්න ඕන කියලා ඊට පස්සේ සේල ගාථා වලින් බුදුන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. මොනවද කියන්නේ? කියනවා ඔබ වහන්සේගේ ශරීරය පරිපූර්ණයි රන්වන් පාටයි දත් පොහොම සුදුයි හරිම අලංකාර රූපයක් තියෙන්නේ මහා පුරුෂ ලක්ෂණ ඔක්කොම පිහිටලා ඇස් දෙට හරිම ලස්සනයි මුහුණත් එහෙමයි උස මහත බ්‍රහ්මයෙක් වගේ අනිත් ශ්‍රමණයන් අතරේ හරියට හිරු පායලා වගේ බබලනවා ඒ වර්ණනාවත් එක්කම ප්‍රශ්නයක් උත්හනවා නේද? ඕ අහනවා මේ වගේ රූපයක් තියෙන කෙනෙක් ඇයි මහණ වුණේ? ඔබ වහන්සේ සක්විති රජ වෙන්න නේද සුදුසු කියලා. හරිම ඍජු ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ ඒකට මොකද වදාලි? බුදුන් වහන්සේ වදාලා සීලය මමද රජෙක්මි. හැබැයි ලෞකික රජෙක් නෙවෙයි මම අනුත්තර වූ ධර්ම රාජ්‍ය වෙමි. කිසි කෙනෙකුට ආපස්සට හරවන්න බැරි උතුම් ධර්ම චක්‍රය මම ධර්මයෙන් පවත්වනවා කියලා. ඒ කියන්නේ රජ කියන සංකල්පයම උසස් අර්ථයකට ගේනවා. හරියටම ලෞකික රජ කෙනෙක් රාජ්‍ය පාලනය කරනවා වගේ උන්වහන්සේ ධර්මයේ තුරින් ලෝකයට ශාන්තිය ගේන ධර්ම රාජ්‍යය කියන අදහස දෙනවා. සීලය එතනින් සෑහීමකට පත් වුණාද නැත්නම් තව ප්‍රශ්න ඇහුවද? තව ප්‍රශ්න අහනවා. එයා අහනවා හොඳයි ඔබ වහන්සේ අනුත්තර ධර්ම රාජ්‍යය කියලා කියනවනම් කවුද ඔබ වහන්සේගේ සේනාපතියා? ඒ කියන්නේ ඔබ වහන්සේ වගේම මේ ධර්ම චක්‍රය පවත්වන ශ්‍රාවකයා කවුද කියලා? කවුද ඒ සේනාපතියා? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි තථාගත පුත්‍ර සාරිපුත්ත. සාරිපුත්ත තමයි මානුව මේ උතුම් ධර්ම චක්‍රය පවත්වන්නේ කියලා. ඊට පස්සේ බුදුන් වහන්සේ තමන්ගේ අවබෝධය ගැන තවදුරටත් පැහැදිලි කරනවා නේද? ඔව්. උන්වහන්සේ තමන්ගේ බුද්ධත්වයේ තව තවත් තහවුරු කරනවා. සීලය මම අවබෝධ කළ යුතු සියල්ල, ඒ කියන්නේ දුක්ඛ සත්‍ය විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළා. අභිඤ්ඤේයං අභිඤ්ඤාතං. වැඩි යුතු දේ ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මම සම්පූර්ණයෙන්ම වෙඩුවා. භාවිතබ්බංච භාවිතං. ප්‍රහාණය කළ යුතු දේ, ඒ කියන්නේ තෘෂ්ණාව මම මුලින්ම උදුරා දැම්මා. පහතබ්බං පහීනං මේ. අන්න එතනදි තමයි කෙලින්ම කියන්නේ. ඔව්, එහෙන් බ්‍රාහමණය මම බුද්ධරමේ කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා ඔබේ ඔය සැක දුරු කරගන්න. මේ වගේ බුදුවරයෙකුගේ පහළවීම කියන්නේ අතිශයින්ම දුර්ලභ දෙයක්. මම තමයි කෙලස් කියන උල් ඇනීම් සුව කරන අනුත්තර ශල්‍ය වෛද්‍යවරයා. මම ශ්‍රේෂ්ඨයි, අසහායයි, මාර සේනාව පරාජය කරපු කෙනෙක්. මට කිසිම බියක් නැහැ. මේ ප්‍රකාශය අහලා සේලට මොනව හිතෙන්නේ නැතිද? ඒක සේලගේ හිතට තදින්ම වදිනවා. එයා එතනම තමන්ගේ ශිෂ්‍යයන් 300 දිහාට හැරෙනවා. හැරලා මොකද කියන්නේ? කියනවා මේ බලන්න මේ ඉන්නේ දහම් ඇස් ඇති ශාස්ත්‍රුන් වහන්සේ සසර දුකින් සුවපත් කරන ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ සිංහරාජයෙක් වගේ නිර්භීතයි උන්වහන්සේගේ මේ වචනය අහන්න මෙහෙම උතුම් කෙනෙක් ගැන පැහැදෙන්නේ නැත්තේ කවුද? පහත් කුල කෙනෙකුණත් පැහැදෙනව නේද? ඒ කියන්නේ ශිෂ්‍යයන් තේ පැහැදීමට එකතු කරගන්නවා. ඕ. ඊට පස්සේ කියනවා මම නම් තීරණය කළා මේ ශාසනය පැවිදි වෙන්න. ඔයාලගෙන් කවුරු හරි කැමති නම් මාත් එක්ක එන්න පැවිදි වෙන්න. අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට යන්න පුළුවන් කියලා. ශිෂ්‍යයන් මොකද කරන්නේ? 300ක් දෙනවා. පුදුමේ කියන්නේ ඒ ශිෂ්‍යයන් 300 දෙනාම කියනවා නෑ ගුරුතුමනි ඔබ වහන්සේ මේ උතුම් ශාසනයේ පැවිදි වෙනව නම් අපිත් ඔබ වහන්සේ එක්කම පැවිදි වෙනවා කියලා. 300 දෙනා මේක අහනින්න. ඔව්. ඉකින් සේල බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ ළඟට ගිහින් තමන් සහ තමන්ගේ ශිෂ්‍යයන් 300 දෙනා වෙනුවෙන් පැවිද්ද, පබ්බජ්ජ සහ බ්‍රහ්මචර්ය ජීවිතය, බ්‍රහ්මචර්ය ඉල්ලා සිටිනවා. බුදුන් වහන්සේගේ ප්‍රතිචාරය? උන්වහන්සේ වදාරනවා මේ ධර්මය මනාවා දේශනා කරලයි තියෙන්නේ ස්වක්ඛාත මෙහිදීම ප්‍රතිඵල දකින්න පුරුවන් සම්දිට්ඨික කල්යන්නේ නැතුව ඵල දෙනවා අකාලික කවුරු හරි අප්‍රමාදීව උත්සාහයෙන් මේ මාර්ගයේ හික්මෙනවන එයා ලබන පැවිද්ද කවදාවත් හිස් වෙන්නේ නැහැ කියලා ඒ සියලු දෙනාට මෙතනදීම පැවිදි උපසම්පදාව ලබා දෙනවා ඒක ඇත්තටම සුවිශේෂී සිදුවීමක් එකම වෙලාවක 300කට අධික පිරිසක් පැවිදි වෙනවා. ඔව් මේකෙන් පේනවා ධර්මයේ තියෙන බලය සහ සීල වගේ ප්‍රඥාවන්ත කෙනෙක් සහ යාගේ ශිෂ්‍යයන් තුල තිබුණේ සත්‍ය ග්‍රහණය කරගැනීමේ හැකියාව. මේ හැමදේම වෙනකොට අර කේනිය තවුසාගේ දාණයට මොකද වෙන්නේ? වේලාව හරියාවම කේනිය තවුජා බුදුන් වහන්සේට දන්වනෝ. ස්වාමිනී දාණය දැන් සූදානම් කියලා. එතකොට බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වඩිනවා. දැන් ඉතින් පිරිස තවත් විශාලයි නේද? ඔව්. දැන් අර මුලින් හිටතු 1250ට අලුතෙන් පැවිදි වුණු සීලතරුන් ඇතුළු 300 දෙනාත් එකතු වෙලා 1550කටත් වඩා විශාල මහා සංඝරත්නයක් උන්වහන්සේලා කේනියගේ ආශ්‍රමයට වඩිනවා. කේනිය බොහොම ශ්‍රද්ධාවෙන් දානේ පූජා කරනවා ඇති. අනිවාර්යයෙන්ම බොහොම ගෞරවයෙන් තමන්ගේ අතින්ම දාන් පූජා කරනවා. දානයේ අවසානයේ බුදුන් වහන්සේ කේනියට අනුමෝදන් කරනවා. ඒ අනුමೋದනාවේදී විශේෂ දෙයක් කියවනෝ නේද? ඔව්, ගාථා කිහිපයකින් අනුමෝදන් කරන්නේ කියනවා යාගවලට ගිනි පූජාව තමයි ප්‍රධාන, වේද මන්ත්‍රවලට සාවිත්‍රී මන්ත්‍රය තමයි ප්‍රධාන, මිනිසුන්ට රජතුමා තමයි ප්‍රධාන, ගංගාවලට සාගරය ප්‍රධානයි, තරුවලට සඳ ප්‍රධානයි, උණුසුමට හිරු ප්‍රධානයි. ඒ වගේම පින් බලාපොරොත්තුෙන් දන් දෙන ආරයට සංඝරත්නය තමයි ශ්‍රේෂ්ඨතම පින්කෙත වෙන්නේ කියලා. බොහොම අර්ථවත් අනුමೋದනාවක්. ඔව්. ඊට පස්සේ බුදුන් වහන්සේ නැගිටලා එතනින් පිටත් වෙලා වඩිනවා. දැන් කතාවේ අවධානය යොමු වෙන්නේ අලුතෙන් පැවිදි වූ සේල තිරුන් වහන්සේ ඇතුළු ඒ 300ක පිරිසට. හරියටම උන්වල්සලා පැවිදි වෙලා හුදකලා තැන්වලට වෙලා බොහොම අප්‍රමාදීව ලොකු වීරයෙකින් තමන්ගේ කය ගැනවත් ජීවිතය ගැනවත් ලොකු අපේක්ෂාවක් නැතුව ධර්මයේ වඩන්න පටන් ගන්නවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලය කොහොමද? ප්‍රතිඵලය ඇත්තටම විස්මයජනකයි. ඒ සියලු දෙනාම සේල තිරුන් වහන්සේ ඇතුළු භික්ෂූන් 300 නම්මම පැවිදි වෙලා දවස් 7ක් යන කලින්. දවස් 7ක් ඇතුළත. ඔව් දවස් 7ක් ඇතුළත යමක් පිණිස කුල පුත්‍රයේ ගිහි ගිය අතහැරලා පැවිදි වෙනවද? ඒ කියන්නේ අර අනුත්තර වූ බ්‍රහ්මචර්ය පරයන්තය, ඒ කියන්නේ උතුම් අරහත්වය මේ ජීවිතේදීම තමන්ගෙම විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කරගන්නවා. 300ක් දෙනාම දවස් 7කින් රහත් වෙනවා. ඒක ඇදෑහිය නැහැකි දෙයක්. ඇත්තම ඉපදීම ක්ෂය වුණා, බ්‍රහ්මචාර්යව සම්පූර්ණ කරා කලයුතු සියල්ලම කරලා ඉවරේ මින්පස්සේ මේ සසරේ කරන්න දෙයක් නැහැ කියලා උන්වහන්සේලා අවබෝධ කරගන්නවා. මේකෙන් මොකද්ද අපිට ගන්න තියෙන පණිවිඩය? මේකෙන් පේන්නේ මනවින් දේශනා කරපු ධර්මයේ තියෙන බලය ඒ වගේම పూర్ව කුසල සම්පatti ප්‍රඥාර තිබුණු ශ්‍රද්ධාවෙන් සහ වීරියෙන් යුතුව අප්‍රමාදීව කටයුතු කරපු අයට කොතරම් ඉක්මනින් ඒ උතුම් ඵලයට යන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ මේ රහතන් වහන්සේලා මොකද කරන්නේ? උන්වහන්සේලා ඒ 300 නමම තමන් වහන්සේලාගේ ගුරු හාමුදුරුවෝ වුණු අරහත් සේල තිරුන් වහන්සේ එක්ක එකතු වෙලා නැවත බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වඩිනවා. ඇවිත් බුදුන් වහන්සේට මොනවද කියන්නේ? සේල තිරුන් වහන්සේ තමයි මුලින්ම කතා කරන්නේ බුදුන් වහන්සේට ආදර ගෞරවයෙන් নমස්කාර කරලා ගාඨාවකින් මෙහෙම කියනවා ස්වාමිනී චක්කුමන්ත දහම් ඇසෙති බුදුරජාණන් වහන්ස මීට දින 8කට කලින්ුයි අපි ඔබ වහන්සේව සරණ ගියේ මේ ගත වුණු සත් දවස ඇතුළත ඔබ වහන්සේගේ ශාසනය තුල අපි සියලු කෙලිසුන්ගෙන් නමණය වුණා. කෙලින්ම තමන්ගේ අරහත් භාවය ප්‍රකාශ කරනවා. ඕ ඊට පස්සේ උන්වහන්සේ නැවතත් තහවුරු කරනවා ඔබ වහන්සේ තමයි සැබෑම බුද්ධ ඔබයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ මාරසේනාව මැඩලු මුනිවරයා ඔබයි සියලු කෙලෙස් නැමැති අනුසයන් සිඳ බිඳ දාලා තමන් වහන්සේත් මේ සසරින් එතෙර වෙලා අනිත් සත්වයන්ව තිතර කරවන්නසේක. තවත් වර්ණනා කරනවා. ඔව් කියනවා ඔබ වහන්සේ සියලු කෙලෙස් ඉක්මවා ගියා. ආශ්‍රවයන් බිඳ ධර්මා උපාදානයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදුණා සියලු බිය නැති කරපු සිංහරාජයෙක් වගේ. අන්තිමට උන්වහන්සේ ඉල්ලීමකුත් කරනවා නේද? ඔව්. බොහොම ගෞරවයෙන් කියනවා මේ බලන්න මේ භික්ෂූන් 300ක් දෙනා දෑත් එකතු කරගෙන ඔබ වහන්සේට වන්දනා කරනවා වීරයන් වහන්ස මේ නාගයන් රහතන් වහන්සේලා ඔබ වහන්සේගේ පාද වන්දනා කිරීමට ඔබ වහන්සේගේ ශ්‍රී පාදය මදක් දිගු කරනසේක්වා කියලා හරිම සංවේදී අවසානයක් ඒ කතාවට. ඇත්තම සීල සූත්‍රය කියන්නේ ප්‍රඥාවන්තයෙකුගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ දැවැන්ත පරිවර්තනයක් ගැන කියවෙන අද්විතීය කතාවක්. හරියටම බුදු කෙනෙක් හමුවීම, උන්වහන්සේගේ ගුණ හඳුනා ගැනීම, ධර්මීය වැළඳ ගැනීම කොයිතරම් ක්ෂණික සහ ගැඹුරු වෙනසක් කරන්න පුරවන්ද කියන එකට හොඳම උදාහරණයක්. මනවින් දේශිත ධර්මයේ බලයයි, ඒ වගේම අප්‍රමාදී වීමේ වැදගත්කමයි මෙතන ඉස්මතු වෙනවා. ඔව්. ඒ වගේම මේක අදටත් අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. එදා සීල බ්‍රාහ්මණයාට බුදුන්ව හඳුනා ගන්න මහපුරුෂ ලක්ෂණ වගේ බාහිර සාධකත් දේශනාවත් උන්වහන්සේගේ ඉරියව් පැවැත්මත් උදා වුණා. නමුත් අද භෞතිකව බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති යුගයක ඒ උතුම් බුදුගුණ, ඒ ධර්මයේ සත්‍යතාවය කිනෙකුට හඳුනා ගන්න පුළුවන් කොහොමද? අද කාලේ මේ සලකුණේ පැහැදීම ඇති කරන සාධකේ කුමක් වෙන්න පුළුවන්ද? ඒක ඇත්තටම ගැඹුරින් මෙනෙහි කළ යුතු කාරණාවක්. සමහර විට ඒ සලකුණ තියෙන ධර්මයේ තුලම වෙන්න පුළුවන්. ධර්මයේ ඉගෙන ගන්නකොට පිළිපදිනකොට ඇතිවෙන ප්‍රඥාව, ශාන්තිය අන්න ඒක වෙන්න පුළුවන් අද දවසේ සලකුණ. ඒ ගැන තවදුරටත් සිතා බලන්න ඉඩ තියලා අපි අදට නතර වෙමු. එසේනම් මේ ඊතුම් ධර්මකාරණා සාකච්ඡා කිරීමට දෙකතු වූ ඔබට බොහොමත් ස්තුතියි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.